මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දියුණුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලසුව මුවන් පැලසුව පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී අවුරුදු වක්මහා උත්සවයේ නිමාවත් සමග මුවන් පැලස්ස ගම්මානයේ සිදු වූ විවිධ සිද්ධීන් පිළිබඳව ගම් ප්‍රධානියා වූ ආරච්චිල මණිකේ සමග යෙදුණු පිළිසඳර කතාබහක් අද මුවන් පැලස්ස ආඛ්‍යානයෙන් සම්මර්ෂණය කෙරේ. ගමේ ගොඩේ රබන් ගහන සද්දේ ඉවරයක් නැහැ. තාමත් ඇහෙනවා. සතපටස් දඩින් බිඩින් තෝගොය අවුරුදු වෙඩිසද්දි තාමත් ඇහෙනවා. මෙදාපාර අවුරුද්ද මේ මුවන් පැලස්සේ ඇත්තු බොහෝම තතුටු සාමීචියෙන් ගත කොලානේ. හ්ම්. ඩිංගිරාල ඩිංගිරාලේ මේ හාදයා කොහේ ගිහිල්ලාද මන් දන්නේ. මණිකේ මණිකේ කවුද ඔය ශාලාවේ පැත්තේ ඉන්නේ බලන්න මේ දැන් අපේ රාලහාමි කතා කොලාද කතා කොලා නේන්නම් කෝ මේ ඩිංගිරාල එහෙම ඈ කොහෙ ගිහිල්ලාද මියා ඈ අවුරුද්ද කියන එක හරකුන්ට නෑ නමේ ඩිංගිරාල ගාලේ හරක් ටික ඕවිත පැත්තට දැක්කු ආ බොහොම හොඳයි බොහොම හොඳයි මම මේ මණිකගෙන් අහන්න හිටියේ මේ අද උදහනැක්කේ මේ වලව්වට ඇවිත් අවුරුදු ආඩපාලියක් කියනවා වුණා කවුරු හරි බවලතෙක් මම මේ අපේ මැනිකගෙන් අහන්න හිටියේ කවුද ඒ හැබෑට ආන් අර බිසෝ නැන්ද උන්දට මේ වැඩාල්ලන්ට ගෙහුන් නැකත් වෙලාවට අසමජ් ಜಾති වැඩක් කරලානේ ගමේ එකෙක් ඈ මොකද්ද මොකද්ද බිසෝ නැන්දට වෙච්ච අසමජ්ජාති වැඩේ හොඳෑ නැකත් වෙලාවට ආහාර අනුභව කරලා හැමදාම වැඩ අල්ලන වෙලාවට අර ගෙට පහල කොස් ගහ ළඟට ඇවිත් කොස් ගහට පිහියෙන් කොටන ආහා ඉතින් ඉතින් උන්ද කොස් ගහ ළඟට එන්නේ ඉතින් චීත්ත ඔසරිපටින් බාගෙට ඇස් වහගෙන. මොකද කවුරු හරි අවුරුද්දේ ඉස්සෙල්ලාම හදි ගෑනවට තියෙන බයට. <laughs> හරිනේ හරිනේ. එහෙම අභාග්‍යයක් අවුරුදු නැකතකට හදි ගැහුනොත් මුළු අවුරුද්දම ඉවරයි. බිසෝ නැන්දා ඒක දන්න හින්දා ඇස් වහගෙන හැවිත් නමෝ විත්තියෙන් කිරිගහ බලලා පිහියෙන් කිරි ගහට පිහිපාර දෙනවා ඇති. <laughs> ඉතින් ඉතින් මොකද්ද ඔය වෙච්ච අසමජ්ජාති වැඩේ? ඉතින් හරියටම බිසෝ නැන්දා උසරිපටින් ඇස්වාගෙන ඇවි කිරි ගහට කිට්ටු වෙනකොටම උරු හරි එකෙක් ඇවිත් ගහ මුල එලිපාලියන්ට ඉඳලා පැනලා දිව්වලු. <laughs> දෙයියෝ හෙන තලන්ට මේක මණිකේ මේ බිසෝ මායියගේ ගජබින්න බේගලයක්ද දන්නේ නෑ නෑ නෑ හරියටම ආහාර අනුභවයත් එක්කම වැඩල්ලන්ට තියෙද්දි සිද්ධ වෙච්ච දෙයක් <laughs> ගෑනිත් ඉතින් නිකන් ඉඳලා නෑ. තුවනේ <laughs> කාට අත දිගෑරලා ගහන්ට බලලා තියෙන්නේ. අහයි. ඊට පස්සේ ගෑණි හොඳ හරුප දෙක තුනක් කියලා. වෙවුල වෙවුල වලව්වට ඇවිත් මට මේ විස්තරය කියපු එක තමයි ඔය ලාලාමිට උදේ ඇවිල්ලා තියෙන්නේ. බසෝ නැන්දගේ කට කැඩිච්ච කතා. කේලම් ගජබින්න වලට වාඩු ගන්නට මේක හිතාමතාම කරපු වැඩක්. ඈ කවුද ඉතින් මේ අසමජ්ජාති වැඩේ කරපු එක? බිසෝ නැන්ද කියන්නේ තකරන් ගෙදර රස්තියාදු චාලි කියන එකලු. හොඳයි හොඳයි. ඔය රස්තියාදු චාලි මේ නුසන්ඩාලකම කලයි කියමුකෝ. ඒකයි. දැන් ඉතින් මොකක් කරන්ද කියලාද බිසෝ කියන්නේ? බිසෝ කියන්නේ අවුරුදු නැකත් වෙලාවේ තමුන්ගෙන් පලිගන්ට මේ අශික්ෂිත වැඩේ කරපු එක වලව්වට ඇදගෙන ඇවිල්ලා කන්සට පාර දෙක තුනක් දීලා දඬු කඳේ ගහන්න. මේ අහන්ත අපේ මැණිකේ කෙනෙක්ගේ නැකත් වෙලාව වරද්දපු එක වරදක් තමයි. නමුත් මේ කියන රස්තියාදු චාලි නැමැත්තා පාලුවත්තේ gedara bisoo nohot bisoo Manike යන නන්දරණ අයට පස්ස හරවා කොම්බන් අටවා සිටීමෙන් කළ අවමානයන්ට විරුද්ධව කරන නඩු විභාගයක් කියන මේ සිද්ධිය නඩු පොතක ලියන්න තියා කාටවත් කියන්නවත් පුළුවන් දෙයක්ද මැනිකේ බෑ බෑ බෑමයි අපේ මැනිකේ කොහොමටත් අස්සියාදු චාලිට හොඳ පාඩමක් උගන්වන්නට ඕන තමයි මම මේ අපේ මහේජන්ත උන්නාන්සේ අපිට තෑගි දීපු ඒව දිහා බල බලා හිටියා. හ්ම්. එතකොටමනේ මේ බිසෝ ගෑණි ආඩපාලි කියාගෙන වලව්වට කඩාපාත් උනේ. <laughs> මණිකේ මෙදාපාර අවුරුදු තෑගි නම් මදිපාඩු නොවෙන්ට මහේජන්ත උන්නාන්සේ වලහුවටත් දීලා තියෙනවා. අම්මා මුත්තා කාලෙවත් නොදුටු අපූර්ව කෝට් ටයි පටි ඈ ඉංග්‍රීසි කලිසම් <laughs> මේ ඩිංගිරාල ඩිංගිරාල එනවා ආන් අර අර මේස උඩ තියෙන අර නිල් පාට පාර්සලේ මට ගෙනත් දෙන්න අන්න අර අර මේ මේ තියෙන මේ ආ මේ බානවා ආ මේ අපේරාලා මේ බලන්නකෝ ඕකෝ මොකද මේ තියෙන්නේ සේරෝම ගවුම් ආ හැප්පලයන් අපේ මැණිකෙටත් ඒරොප්පේ බබලතුන්ගේ ගවුම් අඳින්ට වෙයෝ මේ කබා කුරුත්තු හැන්දොත් එහෙම මිනිස්සු කියන්ට ගනි පළව්වේ මැණිකෙටත් දැන් පිස්සු හැදීගෙන එනවයි කිය හැබැයි මැණිකේ ඉතින් මේ ට්වීට් රෙදි ඈ මේ ඉංග්‍රීසි කෝට් මට බොහොම වැදගත් ගමන් බිමන් වලට අඳින්න පුළුවන් ඈ මේ මේ සේරොමත් හරි අපේ පස්සර ඩැනියෙල් ඔෆිසර් මල්ලි අපි දෙන්නට ඒ වලව්වේ කොල්ලන්ටයි දීපු තෑගෙත් හරි මේ මේ හරි හරි තමයි ඒවා අපූරු චන්දරප්පට සරුවම් පහක් ආ මේ මේ මේ මේ මේ මේ වань අරින් ගෙව්තියක් අරින් ඈ කවුද කවුද කවුද එන්නේ? අන්න අන්න අන්න අර කෝරාල කාර්යය මෙහාට එනවා. ඕවා සේරෝම අරහෙන් ගෙවුම් කියන්න. දෙන්න දෙන්න. මොකද මොකද අපේ රාලහාමි කෝරාලට උච්චරම බයද? මේ අපේ අපේ බණිකට මේ රාජකාරී තානාන්තරයේ ගැන එච්චර දැනුමක් නැති හැටි හැබෑට. මොකද්ද මොකද්ද මන් නොදන්න තානාන්තරේ. මණිකේ කෝරාල කියන්නේ කෝරලයක් ඈ ප්‍රදේශයක් බාර ඨානාන්තරයක්. ඔව්. ආරච්චිල කියන්නේ කෝරළේකට වඩා පුංචි ප්‍රදේශයක්. කෝරාලගේ තනතුරට වඩා මගේ තනතුර පහළ තනතුරක් නේ. දෙයයන්ටම පෙනිච්චාවයි. අපේ රාලහාමිග නිකන් කටකය විතර නෙවෙයි. කෝරාලට අපේ රාලහාමි ඔච්චර බය විත්‍ය මං අදයි දන්නේ. මේ බයක් නෙවෙයි මන්කේ. බයක් නෙවෙයි. මේක මේ තනතුරේ ඇති. කෝරාලගේ තනතුර ලොකු තනතුරක්. මගේ ආරච්චිලකම පොඩි තනතුරක්. පොඩි තනතුර ලොකු තනතුරට තන දෙනවා. මේක මේ බයක් නෙවෙයි. <laughs> දැන් විතරක් නෙවෙයිනේ. ඒ කාලෙත් ඔය කෝරාලයා තමුන්නේ වලව්වේ නීති විරෝධී කන්තකාරයෝ තියාගෙන හිටියා ඈ රාජ්‍යයේ කැලේ ඉඩම් වල අනවසරයෙන් ගස් කපලා වික්කා. මං කිව්වා ඒ කාලෙත් ඔය කෝරාලය අතඩංගුට ගන්න කියලා. කෝ ඒක කොලේ නෑනවේ. මේ කෝරාලට තියෙන බය හින්දාම තමයි. මම දැන් සැරයක් කිව්වා මේක කෝරාලට තියෙන බයක් නෙමෙයි. මේක මේ තනතුරු වල තියෙන ඉහළ පහළ වෙනස්කමක් කියලා මං කිව්වනේ. අනනනර බස්තමත් අතට අරගෙන කෝරාල ගේට්ටුව ළඟ නැවතිලා මෙහි බලාගෙන කල්පනා කරනවා. මේ මේ බස්තමතේ තිබුණට ලී හරඹයක් කරන්ට යන ගමනක් නෙවෙයි නෙවෙයි. එලි පහලියට ගෙහුම් පොඩ්ඩක් පෙනී හිටියන නරකේ. මේ ඩිංගිරාලේ ඩිංගිරාලේ <laughs> අන්න අර ගේට්ටුව ළඟ ඉන්නේ කවුද කියලා බලලා වරෙන්. ඕරාලට ඔච්චරම බය වුණාම හොඳටම ඇති. තමුන් ගෙහුම් කතා කරන්න ඕන තැනට තමුන්ගේ වැඩකාරියෙක් කියවල හරියනවේ. ඔන්න ඔන්න කෝරාලේ එනවා. එනවනේ එනවා. ආරච්චි මහත්තයා ඉන්නවද? ආ ඉන්නවා ඉන්නවා. එන්න එන්න කෝරල් මහත්තයා එන්න එන්න. ආ සුබ අලුත් අවුරුද්දක් වේවා. ආ එසේම වේවා. එසේම වේවා. මේ අපේ කෝරල් මහත්තයා ඇඳි ගන්නට කොහොම හොඳයි හොඳයි ඇඳි ගන්න. මෙදා පාර බක්මහා අවුරුදු උත්සවයේත මහේ ජන්තු උන්නාන්සේ මුවන් පැලැස්සට යහපත් වෙච්ච එක බොහොම හොඳ කාරණාවක්. ආව් ආව් ආව් අපි ඒත් බලාපොරොත්තු වුණා කෝරාල මහත්තයා පැමිණෙයි කියලා. ආ මං ආවා. හැබැයි මං එනකොට මහේ ජන්තු උන්නාන්සේ උත්සවයත් අවසන් වෙලා ගෙවුණා. ඉතින් මට හරි හිත අමාරුවකුත් ඇති වුණා. මං එදාම පන්සලේ හාමුදුරුවොත් හදි ගැහුණා. පන්සලේ හාමුදුරුවෝ ගමේ සමිති සමාගම් මුවන් පැලස්සේ පොඩි ඉස්කෝලේ ওই මහේජන්ත මූලස්ථානයේ සහකාරේ ජන්තවරු අපි ගොඩාක් කට්ටිය එකතු වෙලා දැන්වීම් ගහලා හැමෝටම දැනුම් දීලා තමයි මේ දාපාර අවුරුදු උත්සවය අපි කොල්ලේ. ආ මගේ තනතුරේ හැටියට මට සම්බන්ධ වසම් හයක් තියෙනවා. ආ මුවන් පැලස්ස ඇතුළුව. ඒවයේ ආරක්ෂක මහතුරු එක්ක මං වැඩ කරනවා. නේ කෝරාල මහත්යාගේ දැනුම තේරුමට අනුව ආරච්චි වසම් ගැන Taman දන්න දේ කියමුකෝ එහෙනම් බලන්න මේ මුවන් පැලස්ස ඇර අනෙක් ආරච්චි වසම් වල කොයි කවුරුත් මගෙත් එක්ක හොඳයි විශ්වාසයි මෙදාපාර මෙහි අවුරුදු උත්සවයේ මහේ ජන්තුන් වහන්සේත් යහපත් කරවාගෙන මහා ඉහලින් කොලාට මේ උත්සවය ගැන ආරච්චිල මට මුකුත් දැන්ුවේ නෑනේ. සහභාගි කරගත්තේ නෑ. මතක් කළේ නෑ. අනෙක් ආරච්චිව සම්බල කවුරුත් මට එහෙම කරන්නේ නෑ. හොඳයි හොඳයි දැන්. කෝරළේ මහත්මයා දැන් කීවා මුවන් පැලැස්ස හැර අනික් ආරච්චිව සම්බල කවුරුත් tamun එක හොඳයි කවුරුත් එකට එකතුව වැඩ කරනවා කියලා. එහෙමනේ. එහෙමනම් අනික් ග්‍රාම සේවා වසම්වල කිසිම කෙනෙක් tamunට මේ මුවන් පැලසේ අවුරුදු උත්සවය ගැන මතක් වුලේ එහෙම නැද්ද? ඈ? ම්ම් ආ මං හැව්වෙත් නෑ. ඒගොල්ලා මට කීවෙත් නෑ. අය ඔය එහෙනම් ඉතින් මුවන් පැලස්ස ඇර අනික්කාරච්චි වසම් Taman එක්ක හොඳයි ඈ හැමතරතුරක්ම tamunට කියනවා කියලා දැන් මේ මොහොතකට කලින් මගෙත් එක්ක කීවේ අමූලික බොරු බේගලයක් මේ මේ උත්සවය ගැන කාටවත් අපි බුලත් දීලා කීවේ නැහැ. ළඟට ගෙහුම් කීවේ නැහැ. ආරාධනා කළෙත් නැහැ. හැමෝම රටවැසියෝ පුරවැසියෝ සියලුම රාජ්‍ය තනතුරු දරන උදවිය එකට එකතු වෙලයි මේ අවුරුදු උත්සවය පැවැත්වුවේ. හ්ම්. ඔව් ඔව්. මෙච්චර විශාල උත්සවයක් සැරසිලි උත්සවශාලා සංඝශාලා උත්සව තරඟ මේ හැමදේම දැනුම් දීම් වලින් කැඳවීම් සාකච්ඡා වලින් තොරවද කරගත්තේ. නැතුව නැතුව හැම වැඩක්ම ඈ සාමූහිකත්වයෙන් කරගත්තු දේවල් මේක මේ මුවන් පැලස්ස ගමේ අවුරුදු උත්සවයක් නෙමෙයි මුළු රටේම ප්‍රධාන මහේජන්ත උන්නාන්සේව උත්සවාකාරයෙන් පිළිගන්ට පවත්වාපු රාජකීය උත්සවයක් කියලා තේරුම් ගන්නට සිද්ධ වුණා ඕ. ආ ඕ ඕ දැන් මට තේරෙනවා. මේ අවුරුදු උත්සවයෙන් විශාලම වරද විශාලම චෝදනාව එන්නේ මට මහේජන්තුන් වහන්සේ පිළිගන්නා මේ රාජකීය උත්සවයට කෝරාල කරෑරියේ මගහැරියේ ඇයි මේ ප්‍රශ්න මට එනවා අඩු ගානේ මේ කරන්නේ මොකක්ද කියලා ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහන්න තිබුණනේ ඇහුවේ නෑ ආ අපෙන් අහන්න තිබුණා. ඈ අපි පැත්තක දහමු. ගමේ මිනිස්සුන්ගෙන් අහන්න තිබුණනේ. ඇහැව්වනම් කවුරුත් කියාවි මේක මේ මහේ ජන්ත උන්නාන්සේ පිළිගන්න ලොකු උත්සවයක් කියලා. <laughs> දැන් මොකද අන්තිමට උනේ? තමන්ගේ බෙල්ලම තමන් අතින්ම හිර කරගත්තා. මහේ ජන්ත උන්නාන්සේ පිළිගන්නා රාජකීය සම්භාවනා උත්සවය තමන් හිතා මතාම මඟ හැරලා තියෙනවා. මහයේ ජන්ත උන්නාන්සේගේ රාජකීය උත්සවයට තමන් අබමල් රේණුවකින්වත් උදව්වක් කරලා නැහැ. ඒක තමයි ඒක තමයි. මම මේ කියන්නේ කොයි කවුරුත් කරපු උපහාර උත්සව අවුරුදු උත්සව වලින් මගේ බෙල්ලටම තමයි තොණ්ඩුව වැටලා තියෙන්නේ. මේ කෝරළ මහත්තයෝ දැන් අපි අයන්නේ ඉඳලා අහ්යන්න දක්වාම කරුණු පැහැදිලි කරලා දුන්නා. ඈ තේරුණාද? මේක ඉතින් කෝරාල මහත්තයා කරපු වැරද්දක් මිසක් ඉතින් අපි කරපු වැරද්දක් නෙවෙයිනේ. අපි කවුරුවත් කිසිම දෙයක් කෝරළේ මහත්තයාට විරුද්ධකම් කරලා නැහැ. අපි ද්වේෂයක් හතුරුකමක් එහෙම නැත්තම් කුමන්ත්‍රණයක් කරලා නැහැ. තේරුණාද? හ්ම් හ්ම් හ්ම් හොඳයි හොඳයි එහෙමනම් මට වෙන්න තියෙන දේවල් පිළිබඳව මම්ම බලා ගන්න. ආ බලමු බලමුකෝ එහෙමනම් වෙන්නේ මොකද්ද කියලා. හොඳයි. බලමුකෝ එහෙමනම්. හොඳයි හොඳයි බලමු බලමු. මේ වෙඩික්කාර මලේ වෙඩික්කාර මලේ මොකද මොකද බැද්දනාලා මොකද මං මොකද යකෝ අර වලව්වේ ඉඳලා යන ගෝසයා කවුද බලපන් අර අර බලපන් බෙදරාල යකෝ මේ කෝරාලයා වගේ නේද හ්ම් ඔබන් කෝරාලයා තමයි ඒ කෝරාලයා මේ තමයි ඔව් ඔව් මිනිහා කොහොමද බං ආරච්චිල වලව්වට පංගනාත් උනේ මොකක් කරේ ආරෝවකට කෝන්තරයකට ආවද කියලා කියන්නත් බෑ අපි කෝකටත් බලව්වට ගෙහුම් අවරච්චියත් එක කතා කරලාම බලමු. අවුරුද්ද කියන්නේ පරණ කෝන්තර කොරෝද පැත්තකට දාලා සමාදානයට හැරෙන උත්සවයක් නේ බං යන් යන් යන්. හැබැයි ඉතින් කෝරාලය නම් ඒ જાතිය මිනිහෙක් නෙවෙයි. හ්ම්. ඔන්න ආරච්චිලා එළියට එනවා. අපි කතා කරලා බලමු. ආයිබෝන් ආරච්චිල මහත්තයා ආරච්චිල මහත්තයා ආයිබෝන් ආයිබෝන් ආයිබෝන් සුබ අලුත් අවුරුද්දක් වේවා ආ සුබ අලුත් අවුරුද්දක් වේවා ඔක්කොටම හරි හරි හරි මේ රයිගමයයි ගම්පොලයයි වගේ මෙදා පාර අවුරුද්දට උඹලා දෙන්න කොහේ මක බෑ වෙලා හිටියද කියපල්ලා ඈ ආ හරි හරි ඔහෙන් ඈඳි ගන්නේ ඔහෙන් ඈඳි ගන්නේකෝ හොඳයි හොඳයි ආරච්චිල මහත්තයෝ හා මේ දන්නෝනේ අපේ වේල් මාමා ආ මේ මිනිපේ ව්‍යාපාරයේ ඉන්න මිනිහා නේද ඔය? මිනිපේ නෙවෙයි සොරබොරේ සොරබොරේ. අම්මා. වෙල්මාමා ඉන්නේ සොරබොරේනේ. ආ ඉතින් ඉතින් ඉතින් මම කලින්ම සොරබොරේ ගෙහුවා. ඔව්. වෙල්මාමත් එක්ක ගොවිතැන්පත් පටන් ගත්තා. මේ පස්සේ ඉතින් මමත් ගෙහුම් වෙඩි කාර්යයත් එක්ක වෙල් මාමලගේ උදව්වෙන් ගොවිතැන්පත් පටන් ගත්තා. ඕ ඕ අපිට අවුරුද්දටවත් මේ වෙල් වැඩ ඉවරයක් කරගන්න බැරි වුණා ආරච්චිලා මහත්තයෝ. ඒකයි මේ අවුරුදු උත්සවයට එන්න බැරි වුණේ. ආරංචි ඇතිනේ මෙදා පාර අවුරුදු උත්සවය ගැන අපෝ ආරංචි නැතුව මෙදා පාර අවුරුදු උත්සවයේට මහා යජන්ත උන්වහන්සේ මොම්පලස්සට පොරොත්තු වීමේ කතාව ගම්වල හැමතැනම කතා වෙනවා. මේ අපි මෙහාට එන්න කලින්ම මෙහි අවුරුදු උත්සවයේ මෙදා පාර ඊහැලින් ගෙඩිච්ච විත්තිය දැනගත්තා. කොහොමටත් මෙදා පාර මුවන් පැලස්සේ අවුරුදු උත්සවයේ උඹලා දෙන්නම හිතා මතාම කර ඇරියා කියලා තමයි ගමේ හැමදෙනාම කියන්නේ. ආයි බොවන් ඩාරච්චිල. කර ඇරියා කියන්නේ ඒ දවස්වල අපි ගමේ ඉඳලා හරියටම ඒ වැඩ කෙරෙච්ච දවස්වලම වැඩ නොකර හැංගිලා හිටියනම් අන්න ඒක තමයි කරදරිය කියන්නේ. ඒකත්. නමුත් ඉතින් මම දැන් සොරබරේ ගෙහුම් මාස පහක් හයක්ම වෙනවනේ. අපේ වෙල් මාමා පව් ගියේ යල්කන්නේට වෙල් වැඩට මට කතා කරපු හන්දා. මං සොරබරේ ගියා. ඒ ගමම්ම දැන් මං දිගටම හේ කුඹුරු වැඩ කරනවා. ඒ මිසක් ඔය ටින් අවුරුදු උත්සවය කරාරිය නෙවෙයි ආරච්චිල මහත්තයෝ. ඒ තරමටම තමයි අපේ බැද්දරාලද්ද. මමත් වෙලික්කාරය එක්කම සොරබොරේ ගිය ගමන් අපි දෙන්නම දැන් අර වෙල්මාමගේ අඳ කුඹුරේ අරන් වැඩ කරනවා. ඒ නිසා අපි දෙන්න අවුරුදු උත්සවය දැන දැන මේ පැහැර හැරිය නෙවෙයි. අපි දෙන්නට ගමේ මිනිස්සු කවුරු හරි කියනවා නම් මේ උත්සවයේ පැහැර හැරිය කියලා. ඒක වැරදි කතාවක් ආරච්චිල මහත්තයෝ. අනික අපේ ආරච්චි මහත්තයෝ ඒ මිනිසුන්ගේ කතා හරි ගස්සනවා නම් හොඳයි. මොකද මේ විතානේ ජේමිසී දෙන්න බේරගන්නට මුළු ගමේම මිනිස්සු වෙනුවෙන් ලාලාමීට උපකාරයට නුවර මහින්දන්ත මූලාස්ථානෙටත් උසාවියටත් බඩ ගෑවේ අපි දෙන්න මතකනේ. මම ඉතින් මෙච්චර වෙලාවක් උඹලා දෙන්නට කතා කරාන්ට ඉඩ දීලා අහගෙන හිටියට මට වෙඩික්කාරයත් බැද්දේරාලත් මගේ අත් දෙක වගේ මට විශ්වාසයි ඒක මෙදා පාර මේ මුවන් පැලස්සේ අවුරුදු උත්සවය අවුරුදු උත්සවයක්ම නෙමෙයි අපේ මහේ ජන්ත උන්නාන්සේට කරපු ගෞරව උපහාර උත්සවයක් ඔන්න <laughs> ඒක හොඳයි මෙතන වැඩ කරපු අය ඈ මහන්සි වෙච්ච අය මහේජන්තුන් වහන්සේගේ ඇහිම්ම දැකගෙන ඒ අය හඳුනාගෙන තමන්ගේ අතින්ම තෑගි බෝගක් දුන්නා. උඹලා දෙන්නත් හිටියානම් හොඳයි ඉතින්. උඹලා ගැන මහේජන්තුන් වහන්සේට කීවාම උඹලටත් තෑගි හම්බ වෙయ్యෝ. අපේ ඩැනියෙල් ඔෆිසර උන්නාන්සේගේ මැදිහත් වීමෙන් පිළිගැනීම් උත්සවය පුදුමෙට ලස්සන වුණානේ එහෙනම් <laughs> විස්තර කියනකොට අපිටත් ආස හිතෙනවා ආරචිල මහත්තයෝ ඉතින් මේ පටන් ගත්ත ගොවිතැන් දාලා එන්නත් බැරි වුණානේ ඉතින් ඕකයි කාරණේ මේ මට අපේ වලව්වේ ඩිංගිරාලයා කීව කතාවක් නිසා විලික්කාරයා සොරබොරේ ගිය ගමන් ආයේ නම් මේ පැත්ත පලාතකවත් නොයයි කියලා තමයි ඕන් හිතුනේ. ඉංගිරාලගේ වැඩත් ඉතින් එක දෙක කරලා කියන එකනේ ආරච්චිල මහත්තයෝ. මිනිහ අපේ ආරච්චිල මහත්තයට මොනව මොනව කියලාද මන්ද? ඔන්න ඩිංගිරාලගේ කතා සේරෝම බොරු කියලා විතරක් හිතාගන්න. ආ එහෙම එහෙම අපේ වෙල් මාමා සොරබොරේට එන්ට කියලා මට හැමදාම කරදර. ඔන්න ඉතින් පහුගියේ අල්කන්නේ වෙල් වැලට කියලා එහෙ ගිය ගම. දැන් එහෙ දිගටම වැඩ. ඔව් අපි වැඩ එහෙ ගියලා. කවුද බං ඉතින් උඹෙන් එව්ව ඇහුවේ? මම දැන් ඇහුවද උඹ ගිය හේතු ගැන නෑනේ. ඔව් ඉතින් මෙහෙ වගේ ඔය නියඟියකුත් එහෙ නෑනේ. පොර බොර වැව හින්දා යල මහ දෙකම එහෙ ගොවිතැන් කරනවා ඇතිනේ නේද? ඒ ඕනතරම් අඳේට කුඹුරු වැඩ තියෙනවා ආරච්චිල මහත්තයා. අඳේට කරන්නේ නැත්නම් යල මහ දෙකේම කුලියට හරි ගොවිතැන් වැඩක් තියෙනවා. මේක මටයි වෙඩික්කාරයාටයි අපි දෙන්නටම සොරබොරේ මහින්ද කියලා. බෙල් මාමගේ කරදරේ. <laughs> ඒක යස වැඩක්. ඒ පාරේ මේ මිනිස්සයා උඹලා දෙන්නම සොරබොරේම පැලපදියම් කරන්ට හදනවා වගේ මං ඈ. සොරබොරේ පැලපදියම් වෙන්න නෙමෙයි ආරච්චිල මහත්තයෝ. අර කවුදර මේ පැත්තට එන්නේ? වතුර විදානේ වගේ නේද? අප්පච්චියේ යකත් එක්තරා ජාතික මිනිහෙක් තමයි. මේ මිනිහා දැන් කියන කතාවක් දන්නවද උඹලා? මොකද්ද රාලා? වතුර විදානේ දැන් කියන කතාව. වතුර විදානේ ජේමිසුයි දෙන්න කොහොමටත් හියෙන් නිදහස් වෙන බව උන් කල් තියාම දැනගෙන හිටියලු කියලා කියන්නේ. <laughs> ඒ කොහොමද ආරච්චිල මහත්තයා? ඒ කියන්නේ උන් දෙන්න නිදහස් වෙන බව කල් තියාම දැනගත්තේ කොහොමද? පට්ටපල් කෙබරයක්නේ. ඒකනේ කියන්නේ බලපංකෝ. ඔය විධානය මෙතනට ආපු දෙකෝ දැන්. ආ මේ උඹ උඹ පැත්තකට වෙලා හිටපන්. ඒව මේ රාජකාරි වැඩ මට දීපල්ලකෝ. මම ඒක බලා ගන්නම්. Thank you. අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න වරකාගොඩ, ශීලා පරණමානගේ, හිලේරියන් පෙරේරා, රෝහණ සිරිවර්ධන සහ කමල් ගමගේ. මුවන් පැලස්ස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අද්කාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන